හොඳයි එහෙනම් ගොඩක් වෙලා ගත වුණා. ඉතින් නමුත් හැමදෙනාම ප්‍රයෝජනවත් වෙන අවශ්‍ය දහම් ගැටලු විමසුවා. ඉතින් අද දවසේ අපි සද්ධාව ගැනයි කතා කළේ. ඒ ධර්ම දේශනාව වගේම සාකච්ඡා වශයෙන් හැමදෙනාම වටිනා දහම් ගැටලු මතු කරමින් ඔබ අප සියලු දෙනාගේම ධර්මඥානෙ දියුණු කරගන්නට කටයුතු කළා. මේ ਸਰව ප්‍රකාරයෙන් ජනිත කරගත් සියලු කුසල් ඔබ සියලු දෙනාටමත් අපටත් මේ ධර්මය මනවින් අවබෝධ කරගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසනසේ පැමිණවදාළ උතුම් නිවන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ අවබෝධ කරන්න මේ කුසලය ඔබ අප හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කර හැම දිනාටම තෙරුවන් සාදු සාදු සාදු පුරා පැය දෙක හමාරකට වැඩි කාලයක් අප වෙනුවෙන් ධර්මය දේශනා කළ සහ දහම් සාකච්ඡාවේදී අපගේ ගැටළු වලට පිළිතුරු සැපයූ අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ සිදු කළා වූ ඉමහත් ධර්ම දානමය කුසලය ස්වාමින් වහන්සේ පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීම පිණිසම හේතු වාසනා වේවා සාදු සාදු sado